තතියෝ පරිච්ඡේදෝ තුන්වෙනි පරිච්ඡේදය පඨම සංගීති ප්‍රථම ධර්ම සංගායනාව පංචනෙත්තෝ ජිනෝ පංච චත්තාලේස සමාසමෝ තත්වා සබ්බානි කිච්ඡානේ කත්වා ලෝකස්ස සම්බතා මාංශ චක්කු මසස දිබ්බ චක්කු දිවස පඤ්ඤා චක්කු පැනස බුද්ධ චක්කු බුදුවැස සමන්ත චක්කු සමතස යන පංච නේත්‍රයෙන් යුක්ත වූ අසම ගුණ ඇති අප භාග්‍යවතුන් වහන්සේ 45 වසරක් පුරා දෙව්මිනිස් ලෝක සත්වයාගේ හිතසුව පිණිස කළ යුතු සියලු බුද්ධ කෘත්‍යයන් ඊතා මැනවින් සම්පූර්ණ කොට වදාරා කුසිනාරායන් යමක ශාලාන මන්තරේ වරේ වේසක පුන්නමායන් සෝ දීපෝ ලෝකස්ස නිපුතෝ කුසිරාරා නුවර උපවර්තන ශාල වනෝද්‍යානයෙහි අකාලෙහි පිපී ගිය සල් මලෙන් පිරුණු රම්‍ය වූ සල් රුක්තික සෙවණේ සතපී වදාලා ඒ වෙසක් පුන් පොහෝ දවසෙහි ලෝකය එළිය කළ අසිරිමත් ප්‍රඥා ප්‍රදීපය වූ අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළසේක සංඛ්‍යාපත මතික්කන්තා බික්ඛු තත්ත සමාගතං කත්තියා බ්‍රාහ්මනා වෙසා සුද්ධා දේවා තතේවච. ඊ අවස්ථාවේ හිරස් වූ භික්ෂූන්ගේ ගණන සංඛ්‍යාවකින් ගණන් කරන්නට නොහැකි. එසේින්ම ශක්තියවරු, බ්‍රාහ්මණවරු, වෙළඳ කුලයේ වෛශ්‍යවරු, කම්කරු කුලයේ ශුද්‍රයන් මෙන්ම එදා රැස් වූ දෙවියන්ද ගණන් කරන්නට නොහැකි තරම්ය. සත්ත සත සහස්සානේ තේසු පාමොක්ඛ භික්ඛවෝ තේරෝ මහා කස්සපෝච සංගත්තේරෝ තදාහු එදා කුසිනාරාවෙහි රැස් වූ භික්ෂූන් අතර ප්‍රධාන භික්ෂූන් ගණන 7 ලක්ෂයක් වුණා ඒ සංඝයා වහන්සේ අතර අප භාග්‍යවතුන් වහන්සේගෙන් මහා දුතංග ධාරී ශ්‍රාවක භික්ෂුව ලෙස අග්‍රතානාන්තර ලැබූ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රදාන සංඝ ස්තරවරයන් වහන්සේලා ලෙස වැඩ සිටියා සත්තු ශරීර සාරීර ධාතු කිච්ඡානිකාරිය ඉච්ඡන්තෝ සෝ මහතේරෝ සත්තු ධම්ම චිරට්ඨිතං අපගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනුවම් පා වදාළ අපගේ සාතුන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශරීරයටත් ආදාහන කෘත්‍යයෙන් පසු ඉතිරි වූ ශාරීරික ධාතුන් වහන්සේලාට සිදු කළ යුතු වූ සියලු වත්පිළිවෙත් කෙරෙව්වා. අප බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්ට ප්‍රථම ශාස්ත්‍රූ තනතුරෙහි පිහිටුවා වදාළ උතුම් ශේෂ ධර්මය চিරාත් කාලයක් පවත්වන්නට කැමැති වුණා. ලෝකනාථේ දස බලේ සත්තාහ පරිනිබ්බුතේ දුභාසිතං සුභද්දස්ස උද්ධස්ස වචනං සරං දස බලධාරී ලෝකනාථයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් හත් දවසක් යද්දී මහලු වයසේ පැවිදිව උඩුගසිතෙන් සිටි සුභද්‍ර නම් නැවැත්තා අබද්ද වතනයක් කිව්වා. තථාගත පරිනිර්වාණයෙන් මහා සංවේගයටපත් හඬමින් වැළපෙමින් සිටි සාමාන්‍ය භික්ෂූන් වහන්සේලා මත ඔහු මෙහෙම කිව්වා. ඇවැත්නි. ඒකට මක් වෙනවද? දැන් අපි මේ මහා ශ්‍රමණයාගෙන් නිදහස් වුණා නේද? කලින් මේක කැපයි. මේක අකපයි කියා කීම නිසා අපි අපහසුතාවයටපත් වුණා. දැන් අපට ඍෂි පරිද්දෙන් කටයුතු කරන්න පුළුවන් නොවේ කියා පවසන ලද මේ අපවිත්‍ර වචනය සිහිකොට සරං චීවරදානංච සමත්තේ ඨපනං තථා සත්ධම්මට්ඨපනත්තාය මුනිනානුග්ගහං කතං අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ විසින් තමන් වහන්සේ පෙර වූ මහා පංසකූල සිවුර තමන්ට පොරවන්නට දුන් ආකාරය සිහිකොට එසේින්ම භාග්‍යතුන් වහන්සේ මෙන්ම මහා කස්සපයන් වහන්සේ ධ්‍යාන අභිඥා සමාපatti වලට ඒ අයුරින්ම සමවදින බවට සමාන කොට වදාළ ප්‍රකාශය සිහි කොට භාග්‍යතුන් වහන්සේ විසින් තමන්ට කරන ලද මහා අනුග්‍රහයද සිහි කොට ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය চিරාත් කාලයක් පවත්වනු පිණිස කාතුං සද්ධම්ම සංගීතෙන් සම්බුද්ධානෝ මතේ යති නවංග ශාසන ධරේ සබ්බංග සමෝපාගතේ ඔය අයුරින් ඒ සම්බුදු රජුන්ගේ අනුමැතිය පවත්නා කල්හි භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ සුරුකිනු පිණිස ධර්ම සංගායනා කරන්නට සුත්ත ගෙය වෙයා කරන ගාථා උදාන ඉති උත්තක ජාතක අභූත ධම්ම වේදල්ල යන නවංග ශාස්ත්‍රූ ශාසනය ධාරණය කොට වැඩ සිටින උතුම් අරිහත්වයේ මෙන් සතර පරිසම්බිදා ආදී සියලු ශ්‍රමණ ගුණයන්ගෙන් සමුපේත වූ මික්ඛු පංච සතේව මහා කීනාසවේ වරේ සංමන්තියේ කේනෝනතු ආනන්දත්තේර කාරණා මහා ශ්‍රීනාශ්‍රව වූ උතුම් රහතන් වහන්සේලා 500 නමට එක නමක් අඩුකට තෝරා ගත්තා ඒ එක නම අඩු කරගත්තේ අපගේ ආනන්ද ස්තවරයන් වහන්සේ තවම අරිහත්වයට නොපත්ව සිටි නිසා උන්වහන්සේ වෙනුවෙනි. පුනානන්දත්තේ රෝපී වික්ඛූහි අභියාචිතෝ සම්මන්නේකාතුං සංගීතෙන් සාසන සක්ඛා හිතං වෙනා එතකොට අප බුදුරජුන්ගේ ධර්මයේ සම්පූර්ණයෙන්ම මතකයේ රඳවාගෙන සිටී අපගේ ආනන්ද ස්තවරයන් වහන්සේ නැතිව ධර්ම සංගායනාව කරන්නට නොහැකි බව ඒ මහා ශ්‍රීනාෂ්ටව භික්ෂුන් වහන්සේලා තේරුම් ගත්තා. ඒ නිසා ආනන්දයන් වහන්සේ තාම රහත් නොවේ සිටියේදී පවා එම ධර්ම සංගායනාවට ආනන්දයන් වහන්සේගේ සහභාගී වීම ඉල්ලා සිටීමෙන් උන් වහන්සේවද සංඝායනාව පිණිස තෝරාගත්තා. සාදු කීලන සත්තාහං සත්තාහං ධාතු පූජනං ඉච්ඡ ධම්මා සංකේපෙත්වා සබ්බ ලෝකානුකම්පකා කුසිනාරා නුවරදී සත් දවසක ඊතා යහපත් පුණ්‍යෝත්සවයකුයි සත් දවසක ධාතු පූජා මහෝත්සවයකුයි පවත්වලා ඒ වෙනුවෙන් අඩමසක කාලයක් ගත කළ සියලු ලෝකයේ කෙරේ මහත් අනුකම්පා ඇති ඒ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රදාන රහතන් වහන්සේලා වස්සං වස්සං රාජගහේ කරිස්සාම ධම්ම සංඝහං නාඤ්ඤේහි තත්ත්වත්තම්බං ඉති කତ୍වාන නිච්ඡයං අපි රජගහ නුවර වස් සමාදන් වීමට යා යුතුය. එෙහිදී භාග්‍යතුන් වහන්සේගේ ධර්මය සත්‍යයනා කරන්න ඕනේ. ඒ නිසාවෙන් ඒ කාලය තුල ධර්මය සංගායනා කරන රහතුන් වහන්සේලාගේ පහසුව පිණිස සංගායනාවට සහභාගී නොවන අනෙක් භික්ෂූන් වහන්සේලා එහි වස්වැසීමෙන් වැළකී සිටිය යුතුයි කියා කුසිරාරා නුවරදී තීරණයක් ගත්තා. සෝකාතුරං තත්ත තත්ත අස්සසෙන්තෝ මහජනං ජම්බු දීපම්මිතේ තේරා විචරිත්වාන චාරිකං ඒ රහතන් වහන්සේලා කුසිනාරාවේ සිට රජගහ නුවර බලා දඹදිව චාරිකාවේ පිටත් වුණා එසේ වඩිද්දී අතරමඟදී ඒ ඒ ගම් නගරවල මහජනයා මුණගැසුණා. ඔවුන් භාග්‍යතුන් වහන්සේගේ පරිණිරවාණය අසා ශෝකාකූලව හඬන්ට වැළපෙන්න පටන් ගත්තා. ඔවුන් වද අස්වාසා ළමින් උන්වහන්සේලා චාරිකාව සම්පූර්ණ කළා. අසල්ලේ සුක්ඛ පක්ඛම්මේ සුක්ඛ පක්ඛට්ටි තත්තිකා උපාගමං රාජගහං සම්පන්න චතුපච්චයං දේව මිනිසුන්ගේ කුසල් පක්ෂය මතු කළ උතුම් බුදු සසුන පිහිටු වීමෙහි යහපත දකින ඒ රහතන් වහන්සේලා අසලමස පුරහඳ වැඩෙන කාලයෙහි චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස යන සිව්පසයෙන් මනා පහසුකම් ඇති රජගහ නුවරට වැඩම කළා. තත්තේව වස්සෝපගතා තේ මහා කස්සපාදයෝ තේරා තිර ගුණෝපේතා සම්බුද්ධ මත කෝවිදා ඒ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ ආදී අප සම්බුදු රජාණන් වහන්සේගේ අදහස් පිළිබඳව ඊතා දක්ෂ වැටහීම් ඇති. නිකලස් භාවයෙන් ස්ථිරව පිහිටි ගුණ ඇති. සංඝායනාවට තෝරාගත් ඒ මහරහතන් වහන්සේලා රජගහ නුවරම වස් සමාදන් වුණා. වස්සානං පඨමං මාසං සබ්බ සේනාසනේසුපි කාරේසුං පටිසංඛාරං වත්වානාජාත සත්තුනෝ අජාත සත්තු මහරජුන් මුණගැසුනේ මහරහතන් වහන්සේලා සංඝායනාවෙහි අවශ්‍යතාවය ගැන කරුණු පැවසුවා වස්වසූ මුල් මාසයේහි රජගහ නුවර පිහිටි 18ක් වූ මහා විහාරවල කැඩී බිදී තිබූ තැන් රාජානුග්‍රහයෙන් අලුත් වැඩියා කෙරෙව්වා විහාර පටි සංඛාරේ නිට්ඨිතේ ආහෝ භූපතින් ඉතානේ ධම්ම සංගීතෙන් කරිස්සාම මයං ඉති ඒ 18ක් වූ මහා විහාරයන් පිරිසකර කළාට පස්සේ රහතන් වහන්සේලා අජාත සත්තු රජුට මෙහෙම කිව්වා මහරජුරුවනේ අපි දැන් භාග්‍යතුන් වහන්සේ විසින් ශාස්ත්‍රූත්වයේ පිහිටුවා වදාළ ධර්මය සංගායනා කරන්නෙමුයි කියලා කත්තබ්බං කින්ති පුට්ටස්ස නිසජ්ජඨාන මාදිසුං රාජා කත්තාති පුච්චිත්වා උත්තඨානම් මේතේ හිසෝ ස්වාමීනි ඒ උතුම් සංගායනාව වෙනුවෙන් මා කළ යුත්තේ කුමක්දයි අජාතසත්තු රජතුමා ඇසුවා. මහරජ ධර්ම සංගායනාව කරන භික්ෂුන් වහන්සේලාට වාඩි වීමට තැනක් අවශ්‍යයි කියලා රහතුන් වහන්සේලා වදාලා. ස්වාමීනි ආසන පිළියෙල කළ යුත්තේ කොතැනද? කියා රජතුමා ඇසුවා. මහරජ වේ භාර පර්වත බෑවු මෙහි ඇති සප්ත පර්ණේ නම් ගුහාව ඉදිරිපිට මණ්ඩපය කළ වෙනමයි වදාලා සීඝං වේබරසෙලස් පස්සේ කාරේසි මණ්ඩපං සත්ත පන්නේ ගුහා ద్వාරේ රම්මන් දේව සභෝපමං එතකොට අජාස සත්තු රජතුමා ඒ වේබාර පර්වත බෑවු මෙහි සප්ත පර්ණේ ගුහාව ඉදිරිපිට දිව්‍ය සභාවක් බඳු අතිශයින් අලංකාර වූ වැඩහිඳින මණ්ඩපයක් ඉතා ඉක්මනින් කෙරෙව්වා සබ්බතා මණ්ඩයත්වා තං අත්තරාපේසි තත්ථසෝ වික්ඛෝනං ගණනායව අනග්ගත්තර නානෙච ඒ අජාත සත්තු රජු හැම ආකාරයෙන්ම මණ්ඩපයේ සරසවලා එහි 500ක් භික්ෂූන් වහන්සේලාට සුවසේ වැඩහිරිට හැකි පරිදි අනර්ගය තිරිලිය දෙලෙව්වා නිසාය දක්ඛිනං භාගං උත්තරාමුක මුත්තමං තේරාසනං සුපඤ්ඤත්තං ආසිතත්ථ මහරහං ඒ මහා මණ්ඩපයේ උතුරු දිශාවට මුහුණලා දකුණු පැත්තට වෙන්ට මහානීය වූ තේරාසනයක් මහා කශ්‍යප මහරහතන් වහන්සේ වෙනුවෙන් ඊතා යහපත් ලෙස පනවලා තිබුණා. තස්මෙන් මණ්ඩප මජ්ජස්මෙන් පුරත්තාභි මොකත්තමං ධම්මාසනං සුපඤ්ඤතං අහෝ සේසුකතරහං ඊ අලංකාර මණ්ඩපයේ මැද නැගෙනහිර පැත්තට මුහුණලා අපගේ සුගත වූ වාග්යවත් බුදුරජාණන් වහන්සේට වැඩහිදෙන්ට යෝග්‍ය පරිදි උන්වහන්සේගේ නාමයෙන් ධර්මාසනයක් ඉතා යහපත් ලෙස පනවලා තිබුණා. රාජාරෝචයිතේ රාණං කම්මං නෝ නිට්ඨිතං ඉති තේ තේරා තේර නාමානන්දං ආනන්ද කර මබ්‍රවං අජාත සත්තු රජතුමා ස්වාමීනි මා විසින් කළ යුතු දේ සම්පූර්ණ කරන ලද්දේයයි කියා මහරහතන් වහන්සේලාට දැනුම් දුන්නා. ඒ රහතන් වහන්සේලා සිහි කරන්නවුන්ගේ හදවත තුළ ප්‍රීති ප්‍රමෝදයන් යතු ආනන්දය උපදවන අපගේ ආනන්ද ස්තවරයන් වහන්සේට මෙසේ වදාළා. ස්වේසන්නිපාතෝ ආනන්ද සේකේන ගමනන්තහින් නයුත්තං තේ සදත්ථේ ත්වං අපමතෝ තතෝ භව එවත් ආනන්දයිනේ සංගායනාව පිණිස සංඝයා රැස් වෙන්නේ හෙටයි. දහම් මඟ හික්මන සේක භික්ෂුවක් වශයෙන් ඔබ විසින් තවත් ප්‍රගුණ කළ යුතු බේ තියෙනවා. ඒ නිසා සේක භික්ෂුවක් වශයෙන් ඒට පැමිණීම නොගැලපේ. එහෙයින් ඇවත් ආනන්දේනි අරහත්ත්වයේ පිණිස අප්‍රවාදී වෙන්න. ඉච්ඡේවං චෝදිතෝ තේරෝ කත්වාන විරියං සමං ඉරියාපතෝ මුත්තමං අරහතං අපාපුනේ ඔය ආකාරයෙන් රහතන් වහන්සේලා විසින් උත්සාහවත් කරන ලදුව අපගේ ආනන්දයන් වහන්සේ විරිය සමකොට නිවන් මඟ වැඩුවා. හිඳින සැතපෙන සිටින සක්මන් කරන මේ සතර ඉරියව්වෙන්ම නිදහස්ව සයනේ සතපෙන්නට වාඩි වී දෙපාත් ඔසවා තාමත් හාන්සි නොවේ සිටියේදී සියලු කෙලෙස් නසා උතුම් අරිහත්ත්වයටපත් වූසේක වස්සානං ဒ ුතිය මාස ဒ ුතිය දිවසේ පන රුචිරේ මන්දපේ තස්මෙන් තේරා සම්නිපතෙන් සුතේ දෙවෙනි වස්සාන මාසය වන නිකිනි මාසෙහි පුන් පොහොය පසුවී දෙවෙනි දවසෙහි රාජානුග්‍රහයෙන් කරන ලද ඒ ඊතාරම්ම්‍ය වූ මණ්ඩපයේහි රහතන් වහන්සේලා රැස් වුණා තපෙත්වා නන්දතේ රස්ස අනුච්චවික මාසනං ආසනේ සුනිසීදෙන්සු අරහන්තෝ යතරහං ඒ රහතන් වහන්සේලා අපගේ ආනන්ද තෙරුන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේට ගැළපෙන අයුරින් ආසනයක් වෙන්කොට තබා තමන් වහන්සේලා පැවිදි උපසම්පදාවෙන් වැඩිමහලු පිළිවෙලට එහි වැඩ වුණා. තේරෝ අරහත් පත්තිං සෝ ඥාපේතුන් තේහි නාගම කුහෙන් ආනන්ද තේරෝති උච්චමානේ තුකේහිචේ අපගේ ආනන්ද තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ උතුම් අරිහත්වයට පත් වූ බව ඒ රහතන් වහන්සේලාට දන්වනු පිණිස උන්වහන්සේලා සමග මණ්ඩපයට වැඩියේ නැහැ. එතකොට එක රහතන් වහන්සේ නමක් මේ ආසනයේ වෙන්කොට තිබෙන්නේ කවුරු වෙනුවෙන්ද කියලා ඇහුවා. මේ ආයස්මත් ආනන්දයන් වහන්සේ සඳහාය කියලා පිළිතුරු ලැබුණා. අපගේ ආනන්දය කොහි ගියාද කියා අසනවා සමගම නිම්බුජිත්වා පටවියා ගන්්වා ජෝතිපතේනවා නිසීදිතේරෝ ආනන්දෝ අතනෝටපිතාසනේ අපගේ ආනන්දයන් වහන්සේ පොළොවෙහි කිමුදුනා සංගායනා මණ්ඩපයේ Taman වෙනුවෙන් පනවා ඇති ආසනයෙහි වාඩි වුණා. ඇතැම් ආචාර්යයන් වහන්සේලා පවසන්නේ අපගේ ආනන්දයන් වහන්සේ අහස් මාර්ගයෙන් වැඩම කොට Tamanගේ ආසනයෙහි වාඩි වුණු බවයි. උපාලිත්තේරං විනයේ සේස ධම්මේ අසේසකේ ආනන්ද තේරං අකරුං සබ්බේ තේරා දුරන්ධර එක් එක් තනතුරු ලැබූ සියලු රහතන් වහන්සේලා අතරින් විනේදර භික්ෂූන්ගෙන් අගතනතුරු ලැබූ උපාලි මහරහතන් වහන්සේ විනය උදෙසාද අපගේ ආනන්ද මහරහතන් වහන්සේව අනෙකුත් සියලු ධර්මයන් උදෙසාද ප්‍රධානත්වයට පත් කරගත්තා. මහා තේරෝ සකත්තානං විනයං පුච්චිතුං සයං සම්මන්නපාලිතේරෝ ච විසජ්ජේතුං තමේවතු එම සංගායනාව ආරම්භයේදී අපගේ මහා කශ්‍යප මහරහතන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද විනය ශික්ෂාපදත් ඒවායේ නිදාන කතාව ආදියත් විමසනු පිණිස ඒ ප්‍රශ්න විමසන භික්ෂුවගේ තනතුර තමන් වහන්සේ විසින් තමන්වපත් කරගස්සේක එහිදී උපාලි මහරහතන් වහන්සේ එසේ අසන ලද විනය කරුණු සියල්ලම පිළිබඳව පහදා දුන්සේක. තේරාසනේ නිසීදිත්වා විනයන්තං අපොච්චිසෝ ධම්මාසනේ නිසීදිත්වා විසජ්ජේසී තමේවසෝ අපගේ මහා කාශ්‍යපයන් වහන්සේ විනය පිළිබඳව විස්තර විචාලයේහි පනවන ලද තේරාසනයේ වැඩ හිඳගෙන එතකොට උපාලි මහරහතන් වහන්සේ ඒ අසන ලද කරුණවලට පිළිතුරු දුන්නේ භාග්‍යතුන් වහන්සේගේ නාමයෙන් පනවා වදාළ ධර්මාසනයේ වැඩ ඉඳගෙන විනයඤ්ඤෝන මග්ගේන විසජ්ජිත මේනතේ සබ්බේ සජ්ජාය මකරුම් විනයං නාය කෝවිදා තථාගත බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද විනය පිළිබඳ දන්නා වූ භික්ෂූන් අතරින් අග්‍ර වූ අපගේ උපාලේ මහරහතන් වහන්සේ විසින් ක්‍රමයෙන් ඒ සියලු විනය කරුණු විසඳුවා. ඉන්පසු විනය කරුණු පිළිබඳ න්‍යායෙහි අතිශයින් දක්ෂ වූ සියලු දෙනා වහන්සේ භාග්‍යතුන් වහන්සේ පනවා වදාළ විනය ඒ අයුරින් සාමීහිකව සජ්ජායනා කළා අග්ගං බහොස්සතා දීනං කෝසාරක්ඛං මහේසිනෝ සම්මන්නිත්වානං අත්තානං තේරෝ ධම්මං අපුච්චිසෝ අප භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙහි බහුශ්‍රත වූ භික්ෂූන් අතර වේගවත් නුවණැති භික්ෂූන් අතරත් දරා ගැනීමෙහි හැකියාව ඇති භික්ෂූන් අතරත් සිහිනුවණ ඇති භික්ෂූන් අතරත් උපස්ථායක භික්ෂූන් අතරත් අග්‍රයයි අගතනතුරු ලද ධර්ම භාණ්ඩාගාരിక වූ අපගේ ආනන්දයන් වහන්සේගෙන් අප භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය පිළිබඳව ධර්ම දේශනාත් ඒවායේ නිදාන කතාත් ਵਿਚාරණු පිණිස මහා කස්සප මහරහතන් වහන්සේ විසින් ඒ විචාරක භික්ෂු තනතුරට තමන්ම පත් කරවාගෙන අපගේ ආනන්දයන් වහන්සේගෙන් ධර්මයේ මසාවදාලා තථා සම්මන්නියතානං ධම්මාසන ගතෝ සයං විසජ්ජේසි තමානන්දත්තේරෝ ධම්මමසේසතු උපාලි මහරහතන් වහන්සේ විනය විස්තර කළ පරිද්දෙන් අපගේ ආනන්දයන් වහන්සේත් පිළිතුරු දීම පිණිස තමන්ම පත් කරගෙන භාග්‍යතුන් වහන්සේගේ නාමයෙන් පනවන ලද ධර්මාසනයේ වැඩ ඉඳගෙන ඒ සියලු ධර්මයන් ගැන විස්තර කොට වදාලා වේදේහ මුනිනාතේන විසජ්ජිතක මේනතේ සබ්බේ සජ්ජාය මකරුං ධම්මං ධම්මත්තකෝ විදා අපගේ වේදේ හැමුනි වූ ආනන්දයන් වහන්සේ විසින් ක්‍රමයෙන් විසඳන ලදේ සියලු ධර්මය භාග්‍යතුන් වහන්සේගේ ධර්මෙහි අර්ථයන් පිළිබඳව අතිශයින්ම දක්ෂ වූ එහි වැඩහුන් සියලු දෙනා වහන්සේලා ධර්මයේ ඒ අයුරින් සාමෝහිකව සජ්ජායනා කොට වදාලා එවං සත්තහි මාසේහි ධම්ම සංගීති නිට්ඨිතා සබ්බ ලෝක හිතත්ථාය සබ්බ ලෝක හිතේ හිසා ඔය ආකාරයෙන් සියලු ලෝකයේ කෙරෙහි හිතසුව කැමැති රහතන් වහන්සේලා විසින් සත් මාසයකින් සියලු ලෝකයාගේ හිතසුව පිණිස ඒ ප්‍රථම ධර්ම සංගායනාව නිවාවටපත් කළසේක. මහා කස්සප තේරේන ඉදං සුගත සාසනං පංච වස්ස සහස්සාන සමත්තං වත්තනේ කතං අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ විසින් ඒ සංගායනාව කරනු ලැබුවේ මේ ශ්‍රී සුගත සම්බුද්ධ ශාසනය 5000ක් අවුරුදු පවත්වාලන්ට සමර්ථ වන විදිහටයි. අතීව ජාත පාමොජ්ජා සම්දාරක ජලන්තිකා සංගීති පරියෝසානේ චද්ධා කම්පේ මහා මහේ ඒ ප්‍රථම ධර්ම සංගායනාව කොට අවසන් වෙද්දී මහත් ප්‍රීතියක් හටගත්තාක් මෙන් සාගරයේ සීමා කොට ඇති මේ මහා පොළව සය වරක්ම කම්පාවටපත් වුණා අච්චරියානි චාහේසුං ලෝකේනේ කානිනේක ධා තේරේ හේව කතත්තාච තේරියායන් පරං පරා ඒ අවස්ථාවෙහි ලෝකේහි නොඑක් ආකාරයෙන් නොඑක් ආශ්චර්යවත් දේ සිද්ධ වුණා අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ 500ක් ස්තවර භික්ෂූන් වහන්සේලා මේ සංඝායනාව කොට වදාළ නිසා මේ සංඝායනාවට ස්තවර පරම්පරාව කියලත් කියනවා. පටමං සංඝහං කත්වා සබලෝක හිතං බහුං තේයවතායුකං තත්වා තේරා සබ්බේපි නිබ්බුතා මෙසේ ප්‍රථම ධර්ම සංගායනා පවත්වා ලෝක සත්වයාට බොහෝ හිතසුව පිණස පවතින ලෙස කටයුතු කළේ සියලුම රහතන් වහන්සේලා තමන්ගේ ආයු ඇති පරිදි වැඩෙයින්ද පිරිනුවම් පා වදාලා තේරාපිතේ මති පදීප හතන්දකාරා ලෝකන්දකාර හනනම් හේ මහා දීපා නිපාපිතා මරණ ඝෝර මහා නිලේන තේනාපි ජීවිත මදං මතිමා ජහෙයාති මොහඳුර නසා අරිහත් ඵලයේ නැමෙති ප්‍රඥා ප්‍රදීපයේ දල්වාගෙන වැඩ සිටි එබඳු මහෝත්තම රහතන් වහන්සේලා පවා ලෝක සත්වයාගේ අවිද්‍ය අඳුර නැසන මහා ප්‍රදීපයන් බඳුව වැඩ සිටි මරණය නැමැති දරුණු සැඩසුලඟින් පහර වැදී නිවි ගියසේක. එනිසා වෙන් නුවණැති කෙනා ඔය කාරණය තේරුම් අරගෙන තමන් නොමැරී ජීවත්ව සිටීම ගැන ඇති උඩඟුකම දුරු කරගත යුත්තේය. සුජනප්පසාද සංවේගත්තාය කතේ මහවංශේ පඨම ධම්ම සංගති නාම තතියෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයෙහි ප්‍රථම ධර්ම සංගායනාව නම් වූ තුන්වෙනි පරිච්ඡේදයයි